ජීවිතේ ඇත්තටම හොයන වටින දේ මොකද්ද? මේක අපි හැමෝම වෙලාවකට හිතන දෙයක් නේද? ඔව් ඇත්තටම. ඉතින් අද අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයන හදන්නේ බෞද්ධ ඉගැන්වීම් වල එන අරිය පරේසන සූත්‍රය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨත්වය හොයාගෙන ගිය උතුම් ගමන ගැන තියෙන විස්තර ඇසුරෙන්. අපේ අදහස තමයි මේ සූත්‍රයේ කියවෙන ශ්‍රේෂ්ඨ දේ හොයන එකයි ශ්‍රේෂ්ඨ නැති දේ හොයන එකයි අතර වෙනස අඳුනගෙන බුදුහාමුදුරන්ගේ අර විමුක්ති මාර්ගය ගැන ටිකක් කැම්බුරින් කතා කරන්න. හරියටම හරි. මේ සූත්‍රයෙන් අපිට හොඳටම පැහැදිලි කරනවා අපි සාමාන්‍ය ලෝකයේ පස්සේ දුවන ගොඩක් දේවල්. හා ඒ කියන්නේ ඒවා తాවකාලිකයි දුකට හේතු වෙනවා කියලා. ඒකට තමයි යල අශ්‍රේෂ්ඨ ගවේෂණේ එම නැත්නම් ශ්‍රේෂ්ඨ නොවන සෙවීම කියලා කියන්නේ නේද? ඔව්. ඒක තමයි. එතකොට මොකද්ද අශ්‍රේෂ්ඨ ගවේෂණය කියන්නේ? මූලාශ්‍රවල තියෙන විදිහට නම් අපිම ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. දුක් විඳිනවා කෙලෙස් වලට යටත්. එහෙම වෙලත් ඒ දේවල් වලටම යටත් වෙන දේවල් පස්සෙම යන්නේක. හරියටම. ඒ කියන්නේ අර බිරිඳ, දරුවෝ, සල්ලි, රන් රිදී. ඔව්. පංචකාම ගුණ. ඇස, කන, නාසය පිනවන දේවල්. ඒවා පස්සේ යන්නේක. ඔව්. ඒක හරියට අර මිරිඟුවක් පස්සේ දුවනවා වගේ වැඩක්. මහන්සිය විතරයි. සැනසීමක් නැහැ. සැබෑ සැනසීමක් නැහැ. ඒ දේවල් නැති වුණාම වෙලස් වුණාම දුක එනවා. ඉතින් සූත්‍රයේ කියන විදිහට මේක මායයට අහු වෙනා වගේ වැඩක්. මායයට. ඒ කියන්නේ මරණයට විතරක් නෙවෙයිද? මරණයට වගේම අර අපිව සසරේ බඳින කෙලෙස් වලට වසඟ කරන දේවල් වලට අහුවීමක්. ඒක උගුල්ලක් වගේ. ආ එතකොට ඒකේ තියෙන අන්තරාව ඒ කියන්නේ ආදීනව තේරුම් අරන් යොමු වෙන්න ඕන අර ශ්‍රේෂ්ඨත්වයේ සෙවීම ඒ කියන්නේ අරිය පර්යේෂණය ඒක මොන වගේද? ඒ කියන්නේ අර කලින් කිව්ව ඉපදීම, වයසට යන එක, ලෙඩ වෙන එක, මරණය, දුක, ශෝකය, කෙලෙස් මේ හැම දෙයකින්ම සම්පූර්ණ නිදහස් තැනක්. ඒ කිසි දෙයක් ආයෙත් ඇති නොවන තැන. ඒ කියන්නේ නිරුත්තර වූ නිවනම හොයාගෙන යන එක. ඒක තමයි ඇත්තම සදාකාලික සැනසීමක්. හ්ම්. බුදුහාමුදුරෝ වුණත් අර බෝධිසත්ව කාලෙදී මුලින්ම ඔය කියන අශ්‍රේෂ්ඨ දේවල් පස්සෙන්ම ගිහින් තියනවා නේද? ඔව් මුලින් එම තමයි. හැබැයි පස්සේ ඒකේ තියෙන નિසරු බව Tamanගේම නුවණින් දැකලා තමයි මේ උතුම් සෙවීම එන්නේ. අම්මලා තාත්තලා අකමැති වුණත් ගිහි ජීවිතේ අතෑරලා යනවා. ඔව්. ඊට පස්සේ ආලාරකාලාම උද්දකරාම පුත්‍ර වගේ ඒ කාලේ හිටපු දක්ෂම ගුරුවරු හොයාගෙන යනවා. ඒ අයගෙන් ඉගෙන ගන්නවා. අන්න එතන තමයි වැදගත්ම තැනක් තියෙන්නේ. උන්වහන්සේ ඒ ගුරුවරුන්ගෙන් ආකින්චඤ්ඤායතනිය ඒ කියන්නේ කිසි දෙයක් නැහැ කියන ගැඹුරු සමාධිය අනිත් එක නේව සංඥා නාසඤ්ඤායතනය. ඒ කියන්නේ සංඥාව තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ වගේ අතිශය සියුම් මානසික තත්වයක්. හරිම ගැඹුරුයි වගේ නේද? ඔව් හරිම ගැඹුරුයි. ඒ ඉහළම ධාන සමාපatti බොහොම ඉක්මනට ප්‍රගුණ කරනවා. හැබැයි හැබැයි හැබැයි Taman හොයන නියම විමුක්තිය අර දුකින් සම්පූර්ණ මිදීම ඒ தත්වවලත් නෑ කියලා Tamanගෙම ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. ආ ඒ කියන්නේ ඒ සමාධිත්මදි මදි. ඒවා తాවකාලික සැනසීමක් විතරයි. දුකට හේතුව නැති කිරීමක් නෙවෙයි කියලා දකිනවා. අන්නේ සොයන් අවබෝධය තමයි උන්වහන්සේ විස්තරහටම අරන් යන්නේ. අන්න ඒ තීක්ෂණ අවබෝධයත් එක්ක උරු වෙලා සේනානිකමට ගිහින් අර කටුක වීරියෙන් භාවනා කරලා අවසානයේ සම්මා සම්බුදුරටපත් වෙනවා. ඔව්. මේ මගේ අන්තිම ඉපදීම ආයේ ඉපදීමක් නෑ කියන රුතුම් ඥානය පහළ වෙනවා. පුදුමයි නේද ඒ ඊට පස්සේ. ඔව් ඒක තමයි පුදුවේ. බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමන් අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මය දේශනා කරන්න මුලින් ටිකක් අදිමදි කරන. ඇයි හේතුව තමයි මේ ධර්මය හරිම ගැඹුරුයි. සියුම් අර තණ්හාව, ආශාව පස්සෙම දුවන මිනිසුන්ට මේක තේරුම් ගන්න අමාරු වෙයි කියලා හිතනවා. ඒක ඇත්ත වෙන්නේ නැති. ඉතින් එතකොට තමයි අර සහම්පති බ්‍රහ්මයා වෙත ආරාධනා කරන්නේ. ආ බ්‍රහ්ම ආරාධනාව. ඔව්. ස්වාමිනී දහම් දේශනසේක්වා. මේ කහල තේරුම් ගන්න පුළුවන් අය කෙලස අඩුව යමේ ලෝකේ ඉන්නවා කියලා. ඒ ආරාධනාව පිළිඅරගෙන බුදු ඇසින් ලෝකය බලනකොට එත මෙහෙමයි ඉන්නවා කියලා දකිනවා. අන්නේ අය ගැන ඇති වුණු මහා කරුණාව නිසාම තමයි ධර්මයේ දේශනා කරන්න තීරණය කරන්නේ. මුලින්ම දේශනා කරන්න ඇර තමන්ට කලින් උදව් කරපු පස්වග මහණුන්ට නේද? හැබැයි ඒ අය මුලින් සැක කරනවා. ඔව් ඔව්. ඒ අය හිතන්නේ බුදුහාමුදුරෝ අර දුෂ්කර ක්‍රියාව අතෑරලා සැප විඳින්න ගියා කියලා. හ්ම්. ඒ තුන්නනසේ බොහොම සංසුන්ව කරුණාවෙන් යයට කතා කරනවා. මම තථාගත අරහත් සම්මා සම්බුද්ධ කෙනෙක්. මට අමෘතය, ඒ කියන්නේ නිවන හම්බ වුණා. මම කියන දේ අහන්න කියලා. අරහත් කියනක තේරුම. අරහත් කියන්නේ සියලු කෙලෙස් නැති කරපු පූජාවට සුදුසු උත්මයෙක් කියන එක. ඉතින් ඒ ධර්මය අහලා ඒ පස් දෙනා වහන්සේලාත් ඒ ජීවිතේදීම රහත් වෙනවා. හරිම ආශ්චර්යවත්. ඒ වගේම අර සූත්‍රයේ අන්තිමට කතා කරනවා මායාවෙන් මිදීම ගැන. පංචකාම ගුණවලට ඇලෙන එක මායාවට අහුවීමක් කියලා. ඒ කොහොමද වෙන්නේ? හරියටම පංචකාම ගුණවල ඇලීම තමයි මායාවේ බල ප්‍රදේශය. මායා කිව්වේ මරණය විතරක් නෙවෙයි. ආ අර අපේ හිතේ තියෙන කෙලෙස් වසඟ කරවන දේවල් තණ්හාව මේ ඔක්කොම මාර සංකල්පයට අයිති හැබැයි අර ධාන අරූප සමාපatti නිරෝධ සමාපත්තිය වගේ උසස් මානසික தত্ত্ব වලට හිත දියුණු කරනකොට හිත අර කාමයන්ගෙන් කෙලෙස් වලින් මිදෙනවා තණ්හාව නැති වෙනවා හා එතකොට එතකොට තණ්හාව නැති නිසා මායයට අල්ලගන්න බෑ ඒ தത്വයටපත් උන කෙනා මාරයා අන්ධකල මාරයාට පේන්නේ නැති තැනකට ගිය කෙනෙක් වෙනවා. ඒ නිසා බයක් සැකක් නැතුව ඉන්න පුළුවන්. එහෙමනම් මේ ඔක්කොම සාරාංශයක් විදිහට ගත්තට ආර්ය පාරියසන සූත්‍රයෙන් අපිට කියා දෙන්නේ ලෝකේ තියෙන తాවකාලික දේවල් පස්සේ යන්නේකේ තියෙන දුක අන්තරාව. ඔව්. සහ ඒකෙන් මිදිලා සැබෑම සදාකාලික සැනසීම වෙන නිවන හොයාගෙන යන්නේකේ තියෙන ශ්‍රේෂ්ඨකම නේද? බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව තමයි ඒකට හොඳම ආදර්ශය. නියත වශයෙන්ම මේක ජීවිතේ තීරුම මොකක්ද? නියම සතුට කොහෙද තියෙන්නේ වගේ අපි හැමෝම අහන ප්‍රශ්නවලට උත්තරයක් වගේ ඒ වගේම Tamanව අවබෝධ කරගැනීමේ කැපවීමේ ප්‍රඥාවේ වටිනාකමත් මතක් කරලා දෙනවා. අවසාන වශයෙන් අපි අහගෙන ඉන්න අයට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරොත් තමන්ගේ ජීවිතේ කරන දේවල් දිහා දරන උත්සාහයන් දිහා පොඩ්ඩක් බලන්න. ඒ වයින් අර ශ්‍රේෂ්ඨ නැති සෙවීම් වලට අයිති වෙන්නේ මොනවද? ශ්‍රේෂ්ඨ සෙවීම් කියන්න පුළුවන් මොනවටද? මේ ගැන අවංකව හිතන එක තමන්ගේ ඉස්සරහ ගමනට මොන වගේ මඟ පෙන්වීමක් දෙයි කියලාද හිතෙන්නේ?